නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මෙන්ම ලක්විරුවන් මිතුලිය ඔස්සේ ඔබේ අපේක්ෂා ඉටු කරමින් අද දවසේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ගියවර අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට බොහෝ කාරණා පහදා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සම්පත්තිය පිළිබඳව අපගේ හදවත පුරවා ගන්න ඒ ගුණස්කන්ධය අනුමෝදන් වන්න අවකාශය යෙදුණා. ඉතින් අද දවසෙත් උතුම් දහම් පරයායත් ශ්‍රවණය කරන්න ඔබටත් මටත් වාසනාව ලැබෙනවා. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි පළමුවෙන්ම ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. ඒත් එක්කම මාවට සිහිපත් කරන්නම් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය කඳාන හල්පේ මාවතෙහි අංක 44න් 10 නිවසේ පදිංචි පින්වත් රංජනී පන්නල මහත්මිය, ඒ වගේම යක්කල බටගොල්ලේ අංක 3 B නිවසේ පදිංචි පින්වත් පී විද්‍යාකාන්ති මහත්මිය, හෂිනිදුව චමත් පුතා යන පින්වත්තුන් විසින් සදැහැති දායකත්වය දන්නා ඒ පින්වත් සියලු දෙනා අපි මෙත් සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අද දවසේ අප කෙරෙහි අපමණ කරුණාවෙන් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නේ සාදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්ධාශීල අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි පාදහබිවන්දනය සිදු කොට උන්වහන්සේ ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීන් උතුම් සදහම් පිළිසඳර පිණිස උතුම් දහම් කාරණා දැන ගැනීම පිණිස ඔබ වහන්සේ අද දවසෙත් අපට සම්මුඛ වන අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේව උත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි මිලිඳු රාජ ප්‍රශ්නේ දැන් තුන්වෙනි පොත ආරම්භ කරලා තියෙන්නේ. මේ සදහවතට පින් බලයේ තිබුණොත් අපිට මේකේ තවත් කොටසක් කතා කරගෙන යන්න පුළුවන් වේවි. ඉතින් දුර්ලභ භාග්‍යයක් ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ විදිහට උලුප්පා උලුප්පා උපමට්ටමින් පැබලෙන හැටි දකින්න ලැබීම. ඉතින් ඒ නිසා සඳුන් ගහක් වුණත් සීදිත මන්දිත එක ලෙස පැතිරෙයි සුවඳ. සඳුන් ගහක් වුණත් කපන්න පුටන්න තමයි එක ලෙස සුවඳ පැතිරලා යන්නේ. මේ වගේ ශාස්ත්‍රෝ ශාසනයේට පැමිණෙන බාධකත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන වටිනාකම බැබලි බැබලි තියෙන්නේ. දැන් දේවදත්තෙක් හිටපු නිසා භාග්‍යතුන් වහන්සේගේ ගුණකන්දම බැබලි බැබලි පෙනුණා. එහෙමයි. නේද? ඒ නිසා සාමාන්‍යයෙන් අපිට මේ ලෝකේ පැමිණෙන කරදර බාධකත් ඉදිරියේ තමයි මේ පුජ්‍යලයාගේ වටිනාකම තියෙන්නේ මහත්තයා. එහෙමයි සාමාන්‍ය මිනිස්සු ඉන්නේ නැති ඔහි කරදරයක් නැතුව ඔහි ඉඳලා මිනිස්සු මෙරිලා යනවා. ඒ මිනිස්සු ගැන ලෝකයා දන්නේත් නැහැ, ඒ මිනිස්සු දන්නේත් නැහැ ඔහි යනවා. නමුත් මිනිස්යන්ට එන කරදරත් එක්ක තමයි මේ මිනිස්සයා වට මෝන දිදී මෝන දිදී හැදි හැදි යන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම අර කලින් කිව්වා වගේ මහමෙවුනාව. ගත්තොත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට පැමිණිච්ච කරදරවලට ඒ දුක් කරදර බාධකවලට විසඳුම් යොදද්දී යොදද්දී තමයි මේ මහ මෙුණා අද මේ තියෙන තත්ත්වයට තියෙන්නේ එහෙමයි ස්වාමී ඒ ඒ ඒ ලැබිච්ච පන්නරයත් එක්ක ඉතින් ඒ නිසා ගහකට උනත් අවුසුලන් වැඩි වැඩි හැල හැපි හැපි තියෙන ගහේ මෝරපු ගතිය සහ පැවැත්ම වැඩි ඊළඟට ඔහේ හැදෙන කුලඟක් අවුවක් නැතුව ඔහි අර අපි ගත්තොත් එහෙම හරිතාගාරවල හැදෙන ගහක් වගේ ගත්තොත් එහෙම ඒක හරිතාගාරේමයි එළියකට ඔරොත්තු දෙන්නේ. එහේ ස්වාමීන්. බාහිරට ඔරොත්තු දෙන්නේ ඒ වගේ තමයි මේ ප්‍රශ්න කියන එක මිනිස්සු ප්‍රශ්නවලදී හරියට මිනිස්සු වැටෙනවා. මිනිස්සු කියන්නේ අපි කාටත් එහෙමයි. ප්‍රශ්නේදී අපේ හිත චංචල වෙලා යනවා. නමුත් අපේ නෝන මෝරා ගියොත් එහෙම බැලුවොත් අපේ නුවණ මෝරන්ට අපේ ජීවිතේ වැදගත් කරවන්න අපේ ජීවිතේට පන්නරයක් දෙන්න එනේවා තමයි බාධක කියලා කියන්නේ. ඒ නිසා අපිට ඒක තේරුම් ගන්න අපිට කාලයක් යනවා. ලේසි නෑ. ජීවිතය ආපස්සට බැලුවොත් එහෙම තමන් මේ තත්වෙන් ඉන්නේ ඒ අපේ ජීවිතයට ආපු ප්‍රශ්නවලට විසඳුම් යොද යොදා ආපු පුජ්‍යලෙක් විදිහට තමයි තමන් දැන් මේ තත්වෙක ඉන්නේ. ඔබ කවුරුද? ස්වාමීන් මේ ඔබ වහන්සේ කාරණා මතක් කරද්දී විමස ගන්න හිතෙනවා දැන් අපේ භාග්‍යවතුන් වහන්සේගේ මේ බෝසත් අවධියේ ජාතක කතාවල මේ මනුෂ්‍ය ජීවිතය ගත කරන අපට බොහෝසෙන් ධෛර්යය උත්පාදනය කරගන්න. ජාතක කතා අහනවා නම් කියවනවා නම් ඒ ආදර්ශ බලන කොච්චර වටිනවද කියලා බලන්නකො මහන්ත ජාතක කතාවල තියෙනවනේ. ඒකයි ජාතක කතාවලින් උපදින. ඉතින් ඒ නිසා මේ ජාතක කතාවල මේ මිහිර එක දිගට විඳ ගන්නට මිනිසයාට දැන් ඒකට අපිට දැන් අපිටත් බෑනේ වහන්සේ හැමදාම බණ කියනවා කියලා මේ උගුර ලීරහ වෙනවනේ නේද අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ පන්සාලිස් වසක් උන්වහන්සේ ත්‍රි සද්ධර්ම දේශනා කරම වැඩියා. ඉතින් උන්වහන්සේට 190 තිබ්බා. සිංහෙක්ගේ වගේ හනු උන්වහන්සේට පන්සාලිස් වසරම එක දිගට ධර්ම දේශනා කළත් මොහොතක්වත් මේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයට අපහසුයක් එන්නේ නැහැ. අනේ අපිට අද කාලේ ධර්මය අවබෝධ කර ගැනීම කොච්චර දුෂ්කරයිද කියනවනම් ඒ ධර්මයේ තියෙන විදිහට කියන්නත් අමාරුයිනේ. එහෙමයි ස්වාමීනි. නේද කියන්නත් අමාරුයි. දැන් මම කල්පනා කළේ අපි ගොඩාක් බාධක මැද කරදර මැදනේ අපි මේ ධර්ම දේශනාත් කරගෙන යන්නේ. නමුත් ඉතින් මිනිසුන්ට තියෙන ඉතින් පැයක් ඉතින් ටීවී එක දාලා බලන එකනේ. ඒකට අපි ඇත්තටම මේකේ පසුබිම බැලුවොත් දැන් අපි ධර්ම දේශනාවට එන අසුපින් පිටත් වෙන වෙලාව ඉඳලා යන වෙලාව දක්වාම මේ ධර්ම දේශනාවට අපි ගත කරන කාලයයි වෙලාවයි ඒ ටික කාට හරි වීඩියෝ කරලා මේ දාන්න පුළුවන් කමක් තියෙනවා. ඒක පුදුම දෙයක්. එතකොට එතකොට ඉච්ඡර දුෂ්කරතා කරදර මැදින් අපි කරගෙන යන්නේ. එතකොට මිනිසුන්ට මේ ඇහෙන පැයේ හරි හොඳට ඒක හිතට අරගෙන අවංකවම ශ්‍රද්ධාවෙන් මේ පැය හරි හොඳට ශ්‍රවණය කරලා විමසලා ඒතර බණ අහලා ආ ඉවරයි කියලා මේ මේ ටීවී එක ඕෆ් කරන්නේ නැතුව සාකච්ඡා කරන්න නැත්තම් දැන් අපි මහත්ය පෞද්ගලිකව දැන් ඔයාට අත්දැකීමක් ඇති අපි සාමාන්‍යයෙන් මේ වැඩසටහන ඉවර වෙලා අපි ඊට අමතරව පැයක් මේ මේ විනාඩි 10ක් 15ක් අපි සාකච්ඡා කරනවානේ. දැන් අපි මේ වැඩසටහන ඉවර වෙලා මේකේ තියෙන කරුණු විනාඩි 10ක් විතර අපි වෙනම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ඒකෙන් අපිට ඇති වෙච්ච දහම් ප්‍රීතියනේ. ඉතින් සදහවතුනොත් ඒකට උහුරු වෙන්න. එකපාරම දැන් අපි කලින් වැඩසටහන ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ නැහැ ඇත්ත නේද මේක? මේ පුදුම කරුණු අර උපමා කීපයක් කිව්වා මොකද්ද කියලා ගෙදර අයට කතා වෙන්න පුළුවන්. ඊට කලින් වැඩසටහනේ බුදුරජාණන් වහන්සේට ගුරුවරු පස් දෙනෙක් හිටියා බෝධිසත්ව කාලේ. ඒ පස් දෙනා කවුද? ආ ඊට පස්සේ ගෙදර ආයෙම කතා කරගන්න පුළුවන්. ස්වාමීනි මේ අවස්ථාව අපි මේ පළමු අවස්ථාවට සමහර විට කෙනෙක් ශ්‍රවණය කරපු අවස්ථාවක් වෙන්න පුළුවන් අර ගුරුවරු පස් දෙනෙක්. ගුරු මමත් කියවුවේ පළවෙනි වතාවට මගේ මෙලින්ද ප්‍රශ්නේ ඒක. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ අර කලින් අහලා නැති කරුණු. ඒතර ගෙදර අයටම කතා කරන්න පුළුවන්. ආ මේ දැන් අද වැඩසටහනේ කතා කරපු ඒවා අපි කලින් අහලා නැහැ නේද? ඒකට ඒ සාකච්ඡාව තුලින් මතක හිටිනවා. ඒ වාගේ දහම් පරිසරයක් ගෙදර හදාගන්න ඉතින් මේක ලේසි නෑ මේ ලොකු ශාමින්නාංශේ මේ දහම් වැඩ පිළිවෙල මේ විදිහට ඉස්මතු නොකරන ඔක්කොටම කවි බණා තමයි ඉඳ වෙන්නේ. එහෙමයි ස්වාමී. බෝධි පූජා තිතිය කවි බණා ඉඳ වෙන්නේ. මේ වාගේ ගාම්භීර ධර්මයක් නම් අහන්න නොලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ලැබිච්ච වෙලාවේ හරි සත්පුරුෂයන්ට පින් දීදී මේකෙන් ප්‍රයෝජනෙ ගන්න. සමහර වයසක අයට මේව මතක නොහිටින්න පුළුවන්. නමුත් අහන්නේ ධර්මයේනේ. එහෙමයි ස්වාමීන්. අහන්නේ ධර්මයේනේ. ඉතින් ඒ නිසා ජීවිතේට වටිනාකමක් එනවා. ඉතින් අපි කියමුකෝ ආච්චි කෙනෙක් මුළු දවසේම ෆිල්ම් බලනවා කියලා කියන්නකෝ. නාට්‍ය බල බල ඉන්නවා. ඒතර ඕක නුවණ තියෙන කෙනෙක් ඕක දැක්කොත් එහෙම මේ ආච්චි වලපය ගොඩපය තියන බලාගෙන බලන ඒවා බලන්න මේ ආච්චිලාගේ තියෙන මේ මේ මේ හිස් ජීවිතය කියලා ගරහනවා කෙනෙක්. එහෙමයි. ඒ කියන්නේ ඒ බලන දේ අනුව ආච්චිගේ වටිනාකම හෝ හිස් ජීවිතේ හෝ තේරෙනවා ඒ ආච්චි බලන දේවල් එක්ක. හැබැයි යාච්චි අහන්නේ ධර්මේ නම් ඒ යාච්චිගේ ජීවිතේ වැදගත්. මතක හිටියා හෝ නැතා හෝ. වැදගත් වටිනවා. කුසල් ඉපදිනවා. ඒ නිසා මේ ධර්මයේ අහන අය ගැන සතුටු වෙන්න. ඉතින් අදත් අපිට ගොඩාක් දිග කතාවක් තියෙනවා. ඒ නිසා අපි විනිඳු රාජ ප්‍රශ්නේ මේ අපි ඒ කාරණා ටික කතා කරමු. පින්වත් අපේ මිලිඳු රජුරු අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි මහා ප්‍රජාපති ගෝතමිය සිය අතින් සකසා භාග්‍යතුන් වහන්සේ උදෙසාම වැසිසලු සිවුරක් පූජා කළා. ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැතුව වදාලා සංගම් ගෝතමී දේහි සංගම් දෙන්නම් අහංචේව පූජිතෝ සංගංච. ගෝතමිය සංඝයාට දෙන්න සංඝයාට දුන්නොත් මටත් පිදුවා වෙනවා සංඝයාටත් පිදුවා වෙනවා. මහත්ඵලයි මහනිසංසයි කියලා. තමන් ගත්තේ නැහැ සංඝයාට දෙන්න කියලා කිව්වා. ඉතින් රජුරෝ මේ අහන්නේ මේ ස්වාමීනි දැන් භාග්‍යවතුන් වහන්සේ තමන්ට දෙන්නේ නැතුව සංඝයාට දෙන්න කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේට වැඩිය සංඝයා ශ්‍රේෂ්ඨයිද? දැන් අද ප්‍රශ්නේත් ඒක තමයි. බුදුරජුන්ට වඩා සංඝයා පූජනීයද යන ප්‍රශ්නේ. ඒක මම හිතනවා මේ කතාව පොඩ්ඩක් විස්තර කළොත් හොඳයි කියලා. අවසරයි ස්වාමීනි. ඒ කියන්නේ ප්‍රජාපතියේ සිවුර පූජා කරපු එක ඒ ස්ථානයේ මේ පින්වත් මහත්තයා නීග්‍රෝධාරාමයේ අද දඹදිව නීග්‍රෝධාරාමේ වෙනම සිවුර පූජා කරපු තැන ස්තූපයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රජාපති චීවරේ පූජා කරපු සිද්ධිය අවුරුදු 2600ක් ගිය තැනත් ස්මාරකයක් විදිහට තියෙනවාද? ධර්මාශෝක රජු විසින් ධර්මාශෝක රජතුමා මේ විසින් තමයි ඒ ඔක්කොම ටික මේ සංරක්ෂණය කෙරෙන විදිහට ඒ කාලේ ගොඩනගෙන්න ඇත්තේ. එතකොට නේපාලයේ තියෙන නේපාලයේ තියෙන මේ නිග්‍රෝධාරාමේ තමයි රාහුල කුමාරයා පැවිදි කරපු තැන තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටිය තියෙනවා. ඊළඟට සිවුරු පූජා කරපු තැන තියෙනවා. ඊළඟට මහා මායා දේවියගේ ආදාහනය කරපු තැන තියෙනවා. සුද්ධෝදන රහතන් වහන්සේගේ පිරිනවම් පාපු ධාතු සෑය තියෙනවා. ඊළඟ තව පසේ බුදු කෙනෙක් වෙනුවෙන් කරපු ස්මාරකයක් තියෙනවා කපිලවස්තුවේ. ඉතින් ඒකෙදින් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාම වැඩ සිටිද්දී දැන් ප්‍රජාපති උත්තමාවියනේ මගේ බුදුරජාණන් වහන්සේ පෝෂණය කරමින් හැදුවේ සිදුහත් කුමාරයා. එහෙමයි. එතකොට හේතුව අම්මා දවස් 7 නැති වුණානේ මහමායා දේවිය. නැති වෙච්ච දවසේම තමයි මේ කාටද මේ ප්‍රජාපති ගෞතමියට එදාම දරුවා ලැබුණා. එහෙමයි. මහමායා දේවියගේ නංගිය. ඒ ලැබිච්ච කුමාරයා නන්ද කුමාරයා. එහෙමයි. ඒතර මෙහෙන් දරුවා ලැබෙනවා ලැබුණකොටම කිරි දෙන්නත් කලින් අරෙන් පණිවිඩය ආවා මහාමායා දේවිය නැති වුණා ඔයා කිව්වට විශ්වාස කරන්නේ නැහැ මහත්තයා. නොඉඳුල් මේ තනපුඩුව තමයි ප්‍රජාපතියගේ සිදුවක් කුමාරයාගේ මුඛයේ තිබ්බේ. නන්ද කුමාරුන්ට නෙමෙයි දුන්නේ. නන්ද කුමාරයා කිරි මව්වරුන්ට හදාගන්න දුන්නේ. ඒ ප්‍රජාපති උත්තමාගේ උත්තම බව ප්‍රජාපති උත්තමාවියගේ ශ්‍රේෂ්ඨ බව උත්තම බව මේ මිහිමන්දල දරා ගන්න බෑනේ. භික්ෂුණීන්ගේ මව් අපි බුදු පියාණෝ කියන අපේ ශාස්ත්‍රණ වහන්සේට භික්ෂුණීන්ට හිටපු එකම මාතා මහා ප්‍රජාපති බුද්ධ මාතායයි. ඒකෝට මේ බුද්ධ මාතාව ගැන හොඳට කියවන්න ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රජාපති ගෞතමීගේ ජීවිත කතාවේ අපදානෙ පරිවර්තනය කළා තියෙනවා. ඒක කියවුවොත් කරුණු කාරණා විමසමින් කියවන කෙනෙකුට කඳුළු නොසලා සිටින්න බෑ. ඈ ප්‍රජාපතිනි සංඝ භික්ෂුණීන් අතර ඈ වැඩ සිටිනකොට සඳක් වගේ. සඳක් වගේ. එහෙමයි යසෝදරාව ළඟ සිටියත් ප්‍රජාපතිය සඳක් වගේ. යසෝදරාව පිපුණු සුදු නෙළුම් පියුමයි. ඒ පවිත්‍රයි. ඉතින් ඒ නිසා මේ වික්ෂුණීන්ගේ කතා ඒවා. ස්වාමිනේ සුළුමව ප්‍රජාපති ගෝතමිත් ප්‍රාර්ථනාවන්ට අනුවද එහෙම වේ එහෙම එහෙම එහෙම ප්‍රාර්ථනාවට අනුවනේ ඉතින් ඈනේ හදා වඩාගත් ඉතින් භාග්‍යතුන් වහන්සේට චීවරේ පූජා කරන්න ඕන කියලා සිවුරක් තමම්ම දැන් මේ රාජ රජ අගවිසවනේ ඉතින් තමම්ම සිවුර හදලා සිවුර වියලා වියලා තමම්ම පඳු ගහලා තමම්ම වැසිසලු සිවුර හදලා මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියන ලොකු ප්‍රාර්ථනාවන්නේ. ඇයි හාහා පුරා කියලා සයවසරක් නොදැක්ක තමන්ගේ පුත්‍රයානේ. මායා බිසවගේ පුත්‍ර කියලා නෑනේ. ඔය එච්චරම ආදරේනේ. ඉතින් මේ ප්‍රජාපති උත්තමාවේ පිරිනිවන් පානකොට සිදුවක් කුමාර කාලේ නොදැනගෙන හරි සැරට හරි වචනයක් කියවලා තියෙනවා නම් සමාව දෙන්න කියලා බුදු සිරිපා ළඟ වැඳ වැටුණානේ. බුදුරජාන් වහන්සේ තවත් කෙනෙක් ළඟට බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක් හැරිලා යනකොට එයා පිටිපස්සෙන් පසු ගමන් යනවනම් පසු ගමන් යන්න ඕන කියලා හිතලා බුදුරජාණන් වහන්සේ සිරිපා තිබ්බොත් එහෙම අර ඉස්සරහින් යන කෙනාගේ බෙල්ල ගැලවෙනවා. බුදු කෙනෙක් පසු ගමන් යෑමට තරම් සුදුසු කෙනෙක් මේ මිහි මණ්ඩලේ නැහැ. එනමුත් ඒ මහා සිදුවක් කුමාරයාට කිරිපොවා පෝෂණය කළ මාතාව වෙනුවෙන් මව්ගුණේ පෙරට කරගෙන බුදුරජාණන් සිරිපා තබනකොට මහා ප්‍රජාපතියේ ඒ දරා ගැනීමට තරම් වාග්යවන්ත වුණා. එහෙමයි ස්වාමී. මහා ප්‍රජාපති උත්තමාවිය. ඉතින් ඒ නිසා මහා ප්‍රජාපති උත්තමාගේ කතාව වෙන මේකක් මහත්ය. ඒක වෙන මේක ಗುಣ ගඟක් වගේ ගලාගෙන යන දෙයක්. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ සදෑවතුන්ටත් ඉතින් කාට හරි යම් දවසක ඒක අහන්න ලැබුණොත් ඒ ගඟේ සැනසෙන්න විතරයි තියෙන්නේ. එහෙයි ස්වාමී. ඉතින් නිර්තමාවිය ඒ චීවරය ගෙනලා භාග්‍යතුන් වහන්සේට ආහා පුරා කියලා ප්‍රාර්ථනා ගොඩාක් හිතේ තියාගෙන ඉතින් ඇයි පූජා කරන්න දෙන්නේ. දැන් හාමුදුර නමක් මහාන වෙලා ඉස්සල්ලාම අම්මා ගෙදරට වඩම්මලා දන් දෙනකොට ඒක අපූර්ව දෙයක්. එහෙමයි. ඉතින් නිග්‍රෝධාරාමේදී චීවර ධාතු පූජා කරනකොට තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ සංගම් ගෝතමී දේහි සංගම් දින්නම් මහත්ඵලං හෝති මහනිසංසං සංගංචකෝ ගෝතමී දින්නම් මහංචයෝ පූජිතෝ සංගංච සංඝයාට දෙන්න මහත්ඵලයි මහනිසංසයි සංඝයාට දුන්නොත් මටත් විදුවා වෙනවා සංඝයාටත් විදුවා වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කරනකොට තුන් වතාවක් නෑ ස්වාමීනි අහං සාමං කතං සාමං වායිතං ස්වාමීනි මමමයි කළේ මමමයි විව්වේ මම ඔබ වහන්සේටමයි හැදුවේ අනේ ඔබ වහන්සේ පිළිගන්න කියලා අම්මා කියනවා ඊට පස්සේ කියනවා නෑ සංගම් ගෝතමී දෙහි ගෞතමීය සංඝයාට දෙන්න ඉතින් තුන් වතාවක් කියද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ හිටියා ආනන්ද ස්වාමීන් හරි කරුණාවන්තනේ ඉතින් හරි කරුණාවක්. ඉතින් ආනන්ද සාමණේරයන්සේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ මේ ප්‍රජාපති උත්තමාවිය භාග්‍යතුන් වහන්සේ පුංචි කාලේ ඉඳලම කිරි දීලා හදලා පුදුම සෙනෙහසකින් හිටපු කෙනෙක් කියලා අර අර සිවුර පිළිගන්න විදියට කරුණා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමණේරයන්ට කියනවා ආනන්ද මේ ලෝකේ දන් දීමේදී තියෙනවා කියනවා මෙහෙම. මේ ඒ විස්තරේ තියෙනවා මේ මේ මජ්ක්‍ධිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රේ මේ පාළි කොටස මම ගත්තා තාත්‍රාණ කියනවා ආනන්ද දන් දීමේදී දානේ ආනිසංස හැදෙන විදිහ විස්තර කරනවා තාත්‍රාණන්ද තිරච්ඡානගතේ දානං දත්වා සතගුණා දක්ෂිනා පාටිකංකිතබ්බා ආනන්ද තිරස්චානගතක කෙනෙකුට දානයක් දුන්නොත් එහෙම ඒ ඒ දෙන දේ වගේ සිය ගුණයක් ආනිසංස හම්බ වෙනවා එහෙමයි. ඊට පස්සේ පුතුජන දුස්සීලේ දානං දත්වා සහස්ස ගුණාපාතිකංකා. පුරුතජන දුස්සීලේ කියනවා. එහෙමයි. එයාට දානයක් දුන්නොත් දහස් ගුණයක් ලැබෙනවා. එහෙයි. හිඟාන්නේකට දුන්නත් දහස් ගුණයක් ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා ආනන්ද පුතුජන සීලවන්තේ දානන්දත්වා සත සහස්ස ගුණා දක්ෂිනා පාටිකංකා. පෘතජනයි සීලවන්තයි. පෘතජන කියන්නේ තථාගත ශ්‍රී සද්ධර්මයේ සරණ ගිහිල්ලා බුද්ධ ශාසනයෙන් පිට ලබාගෙන නැහැ. එහෙමයි. සේරුවන් සරණ ගිහිල්ලා නැහැ. එහෙයි. තෙරුවන් සරණ ගියේ නැති කෙනෙකුට දානයක් දුන්නා. හැබැයි සීලවන්ත. සීලවන්ත. අවශ්‍යයි ස්වාමී. අපි කියමුකෝ තාපස. එහෙයි. ඉරිසිවරු. එහෙයි. තාපසයෝ. ඊළඟට ඔය වාගේ ගොහන සිල්වත් අය ඉන්නවනේ. ඒ අයට දානයක් දුන්නොත් සත සහස්ර කියන්නේ ලක්ෂ ගුණයක් ආනිසංස. එහෙයි. ආනිසංස තියෙනවා. ඊළඟට බාහිරකේ කාමයේසු වීතරාගේ දානං දත්තා කෝටි සත සහස්ස ගුණා දක්ඛිනා පාටිකංකා. එතකොට බාහිර පුරුතජන බාහිර කාමයේ විතරාග කියන්නේ ඒ ඉරිසිවරු අර ඉස්සල්ලා සීලවන්ත කිව්වේ මේ වෙලාව කියන්නේ ඉරිසිවරු බාහිර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බැහැර කෙනෙක් ඉන්නවා ධ්‍යාන සමාධි සමාපatti මේ උපදවාගෙන වාසය කරන බ්‍රහ්මචාරී එහෙමයි භ්‍රමචාරී අය එනවා. ඒ අයට දානයක් දුන්නොත් කෝටි ලක්ෂ ගාණක් ආනිසංස. ඒතර බඹසරයි කාමේ හිත බැහැ කාමයන්ගෙන් හිත බැහැර කර ගැනීමේ ආනිසංස බලන්න කොහොමද කියලා. එතකොට තියෙනවා සෝතාපට්ටි ඵල සච්චිකිරියාය පටිපන්නේ දානං දත්වා අසංකේය අපමෙයා දක්ෂිනා පාටිකංකත් පාටිකංකිතබ්බා. ඊට පස්සේ කියනවා සෝතාපන්න වීම පිණිස. දැන් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා ඒ ධර්මයේ ආහමෙන් ප්‍රතිපදාවේ යෙදෙනවා කියන්නේ ශ්‍රද්ධානුසාරි ධම්මානුසාරි මට්ටමට එනකොට ඒක සෝතාපන්න මාර්ගය. එහෙමයි ස්වාමී. ඒතකොට ඒ වාගේ කෙනෙකුට දානයක් දුන්නොත් අසංකේයයි අප්පමෙයයි. ගණන් කරන්න බෑ සංඛ්‍යාවකට ගන්න බෑ. දැන් ඉස්සෙල්ලා කිව්වනේ කෝටි ලක්ෂයයි කියලා කිව්වනේ. මේකේ ගණන් කරන්න බෑ. ඒ එක දානයක් දුන්නොත් පිනේ විපාක. ඒතර කියන කෝපනවාදෝ සෝතාපන්නෝ මේ සෝතාපන්න කෙනෙකුට දානයක් දුන්නොත් ආයෙ කවර කතාවද? සකදාගාමි අනාගාමි අරහත් කෙනෙකුට දානයක් දුන්නොත් කවර කතාවද? පසේබුදු කෙනෙකුට දානයක් දුන්නේ කවර කතාවද? ඊළඟට තියෙනවා කෝපනවාදෝ තථාගතේ අරහන්තේ සම්මා සම්බුද්ධෝ තථාගත අරහත් සම්මා සම්බුදුර කෙනෙකුට දානයක් දුන්නොත් කවර කතාවද? එතකොට පුජ්‍යලිය වශයෙන් දාන දීමේදී බුදු කෙනෙකුට දාන දීම තරම් දානයක් නැහැ. ඒතර කියනවා සත්තකෝ ප්‍රතිමානන්ද සංගතා දක්ෂිනා බුද්ධ ප්‍රමුඛේ උබතෝ දානන්දේති අයම් පඨමං සංගතා දක්ෂිනා තථාගතේ පරිමු ඵල ඊළඟට තියෙනවා ආනන්ද සංගගත දානය කියලා එකක් බුදුරජාණන් වහන්සේ පෙරට කරගෙන භික්ෂු භික්ෂුණීන්ට දන් දෙනවා මේක තමයි උප්පරිම පින් රැස් වෙන සාංගික දානය ඊළඟ බුදුරජාණන් වහන්සේ නැති කාලෙක භික්ෂු භික්ෂුණීන් එකතු කරලා දානයක් දෙනවා. හැබැයි සාංගික දාන. රහත් මාර්ගඵල අදාළ නැහැ තින්න. එහෙමයි ස්වාමීනි. සාංගික දානය කියන එකෙදී මාර්ගඵල කතා නැහැ. එහෙයි. භික්ෂු භික්ෂුණී. එහෙයි. භාග්‍යවතුන් වහන්සේ පෙරට කොටගෙන කියන කාරණා. දැන් පළවෙනි එකේ තියෙන උපරිම දානය තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉදිද්දී භික්ෂු භික්ෂුණී භාග්‍යතුන් වහන්සේත් එක්කම දාන දෙනවා. ඒ දානෙට ආයේ සමාන කරන්න පුළුවන් දානයක් නැහැ. බුදුරජාණන් වහන්සේ නැති කාලයක භික්ෂු භික්ෂුණී. ස්වාමීනි දැන් අපි දැන් ප්‍රම් පූජා කරන අවස්ථාවේ සදාතුක කරඬුව වැඩම කරගෙන ඒතර අර මේ පොළොන්නරු යුගයේදී බුදුරජාණන් වහන්සේ උට ධාතු කරඬුව තැන්පත් කරලා සදාසුක ප්‍රතිමා වහන්සේ තැන්පත් කරලා ඉස්සලාම බුදුරජාණන් වහන්සේට දානෙ බෙදලා සංඝයාට දානෙ පූජා කරලා තිනවා ඒක බුද්ධ ප්‍රමුඛ සාංගික දානයක් විදියට. දැන් සමහර තැන්වල කෙරෙනවා ඇති අපි දැකලා අඩුයි. දැන් ඉතින් බුද්ධ පූජා වෙනම තියලා කරනවානේ අර පොළොන්නරියෝගේ කියලා තියෙන ඒ වෙලාවෙම. ඒතර සංඝයාට උණුපැන් අල්ලනකොට භාග්‍යතුන් වහන්සේටත් උණුපැන් එහෙම. එහෙමයි. ඉතින් අපි දන්නේ අද කාලේට කොහොමද ඒක කියලා. ඉතින් අපි තව චුට්ටක් විස්තර තියෙන මේ අපි කතා කරලා ඉමු. අවශ්‍යයි. ඒ තමයි මේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැති කාලෙක භික්ෂු භික්ෂුණී. එතකොට ඒ සා මේ ඊළඟ දානේ සාංගික. ඊළඟට භික්ෂූන්ට දෙන දානේ. ඊළඟට භික්ෂුණීන්ට දෙන දානේ. කවදාවත් භික්ෂුණීන්ට දෙන සාංගික දානේ භික්ෂූන්ට දෙන දෙන සාංගික දානේ ඉක්මව යන්නේ නැහැ. භික්ෂූන්ට දෙන දාණයම ශ්‍රේෂ්ඨයි. ඒ ඉහළ තියෙන්නේ. ඒවා සාංගික දාන. ඊළඟට තියෙනවා මෙච්චර සංඝයා ඕන කියලා භික්ෂු භික්ෂුණීන් කියනවා. දැන් භික්ෂුණීන්ට උනත් මහා සංඝරත්නය කියලා දානි දුන්නොත් අපි අර 100ක් නමක්කට දානි දෙනවා කියන එකට වැඩිය පිං වැඩි. අපි සාංගික දානයකට කතා කරනවා භික්ෂුණීන් 100යි භික්ෂුන් 100යි. ඒව පහළ තියෙනවා. ඇයි ගානක් තියෙන නිසා. ගානක් තීරණය කරපු නිසා. ඔව් මෙච්චර ඕන කියලා එකක් තියෙනවා. ඒකෝට ඒ වාර අපි සාංගික සියලු සංඝයාට සාංගික කොට දෙන දානේ ගත්තොත් එහෙම සංඝයාට සාංගික දානේ එන තරමක් සංඝයාට දෙනවා කියලා දානේ හදනවනේ. එහෙමයි. ඒකෝට අපි 100ක් නමක් කියලා කියපු ගමන් අර පොදුවේ සාංගික කරන එකකින් වැඩිය පින පහල දෙනවා. එහෙමයි. ස්වාමීනි දැන් භික්ෂුන් වහන්සේ කීප නමක් වැඩ ඉන්න විටදී උදාහරණයක් විදිහට 10 නමක් හෝ 15 නමක් ඒ මහා සංඝරත්නයේට දැන් ආරාධනා කරන්න විදියද? දැන් අපි දැන් මෙහෙම හිතන්නකෝ. අපි කියනවා ස්වාමීන් පන්සලට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපි ඕනම ප්‍රමාණයකට දන් දෙන්න කැමති ස්වාමීන් වහන්සේ අපිට කීනමක් වඩම්මලා දෙන්න පුළුවන්ද කියලා කියන්නේ එතකොට අපිට ඒකට සූදානම් වෙන්න පුළුවන් එතකොට හාන්දුර තමයි ඒක තීරණය කරන්නේ ස්වාමීන් එහෙම වැඩම කළ විට මේ සංගීත කරනකොට ප්‍රශ්නම හිතියට ප්‍රශ්නයක් නැද්ද ආ නෑ නෑ ඒව පස්සේ හදාගත්තේ ඒවා එහෙමයි සා උපසම්පදා ප්‍රශ්නම කියලා හැම කතාවක් තියෙනවනේ හතර නමක් ඉන්න ඕන. ඒකකොට මහත්තයා සාංගික දේවල් භුක්ති විඳීම සහ සාංගික දේවල් සම්බන්ධව තීරණ ගැනීමේදී උපසම්පදා භික්ෂුන් හතර නමක් ඉන්න ඕන. සාංගික දේ තීරණ ගැනීමේදී එහෙමයි. නැත්තම් දන් දීමේදී එක භික්ෂුවකට නමුත් මේ දානේ සාංගික වේවා කියලා පූජා කරන්න පුළුවන්. එහෙමයි. ඒතකොට ඒක දාන්නේ අපිනේ. නමුත් මිනිස්සු අපිටත් වැඩිය දන්නවනේ දැන්. ඒතර මිනිසුන්ට දාන එකදී උපසම්පදා හතර නමක් ඕන එයා ගණන් කරනවා. ඒතර එයා ආන්දර උපසම්පදා වුණාද නැද්ද කියලා පොයේගේ ඒවා කොහොමද ගියයි දන්නේ? එහෙමයි ස්වාමී. එතකොට ඒ නිසා ඒක ගිහි මිනිසුන්ගේ පඬිතකම. ඒ පඬිතකම නිසා ගිහි මිනිසුන්ගේ පින පටු වෙලා යනවා. ඒ නිසා එක සාමණේර නමකට නමුත් සංඝය උදෙසා කියලා දානේ පූජා කළ සාංගිකයි. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද බලන්න කියනවා ආනන්ද සාංගිකව දානයක් දුන්නොත් අනාගත මද්දානං ගෝත්‍ර බුහුතෝ කාසාව කණ්ඨක අනාගතේ එනවා ගෝත්‍ර ගෝ අර මහාන සම කියලා වංශයෙන් පැවතගෙන එන කාසාව කණ්ඨක බෙල්ලේ සිවුරක් වතාගෙන දුස්සීලං පාප ධම්මා දුස්සීලයි පාපී ධර්මයන් තියෙන්නේ තේසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සති ඒ දුස්සීල කෙනාට සංඝයා කියලා දානයක් දුන්නොත් తත්‍රා පහන් ආනන්ද සංඝගතන් දකින අසංකේයයන් අප්පමේයයන් වදාමේ අසංකේයයි අප්පමේයයි ගණන් කරන්න බෑ ඉපිනේ විපාක නත්තේ වාහං ආනන්ද කීර්ණිච පරියායන සංඝගතාය දක්ෂිනාය පාටිපුග්ගලිකන් දානම් මහත්ඵලං වදාමි මහත්ඵලං තරං වදාමි ආනන්ද කිසිම විදිහකින් සාංගික දානයක පිනනම් පුජ්‍යලයකට දෙන දානයේ තරම් මහත්ඵලයි කියලා කියන්නේ එච්චර සාංගික දානෙ වැඩි. ඒ කියන්නේ පුජ්‍යලයකගේ අරමුණ සෝවාන් කෙනා, සකදාගාමි කෙනා, අනාගාමි කියලා කියලා පුජ්‍යලයක අරමුණු කරගෙන දන් දෙනවනේ. ඒ දානවල පින සාංගික දානෙට ලං වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාංගික දානෙ පින මේ මහත්ඵලයි මහනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අර සංඝය උදෙසා දීම ශ්‍රේෂ්ඨයි කියනවනේ. එතකොට ප්‍රජාපති උත්තමාවිත කිවනේ සිවුර සංඝයාට දෙන්න කියලා. එතකොට රජුරෝ මෙතනදීන් අහන්නේ සංඝයාට දීම මහත්ඵලයි කිව්වේ ඇයි? Tamanda බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ නැද්ද කියලා. නමුත් ඒ අර්ථය අපිට පැහැදිලි වුණා නේද ස්වාමීනි? නමුත් දැන් බලමු නාගසේන මහරතනත් ප්‍රමෝද. අවසරයි. ස්වාමීනි අවසරයි ගෞතමීට සිදු කළ අවවාද ආශ්‍රයෙන් බොහෝ දහම් කාරණා අපි දැනගන්න තේරුනේ අවසරයි ස්වාමී. ඔව් එතකොට මිලිඳු රාජ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ඉතින් අහනවා අපි තාම මූලික පසුබිම දෙකේ. ඉතින් ඒකට හේතුව තමයි අපි මම වැඩිපුර ඒ විස්තර කරන්න මේ අපේ අයට මතක නැහැ. එහෙමයි. නැත්නම් සාමාන්‍යයෙන් දක්ෂිනා විභංග සූත්‍රයේ ලුකුසන්හන්සේ දේශනා කරලා තියෙනවා. පොත්වලට ඇවිල්ලා තියෙනවා නිකාය මේ මජ්ක්‍ධිම නිකාය පරිවර්තනයේ තියෙනවා. ඉතින් නමුත් මේ සදහැවතුන්ට මතක නැති ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් ගෞතමීය මහා ප්‍රජාපති උත්තමාවියට මේ සංඝයාට මේ සිවුර දෙන්න සංඝයාට පිදුවත් මටත් පිදුව වෙනවා සංඝයාට පිදුව වෙනවා මහත්ඵලයි මහනිසංසයි කියලා. ඇයි මේ සංඝයාට යොද යෙදුවේ කීම ස්වාමීන් නාගසේනියන් වහන්සේ තථාගතයන් වහන්සේ සංඝ රත්නයේ තරම් බැරෑරුම් නොවන සේයිද? එහෙමයි. ගරසරු නොවනසේක්ද දම්පැන් පිළිගැනීමේලා සුදුසු දක්ෂිනහර නොවනසේක්ද තමන්ගේ මෑණියන්ගේ නැගණිය විසින් සියාතින් නූල් කැට වියන ලද සියාතින්ම කපන ලද සියාතින්ම මසන ලද සියාතින්ම සෝදා පඳු පොවන ලද යම් වැසිසල සිවුරක් තමන් වහන්සේට පූජා කරන කල්හි තථාගතයන් වහන්සේ ඒ සංඝයා උදෙසා දේවා වදාළසේක ඇයි එහෙම කළේ කියලා අහනවා උදින් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාට වඩා උත්තරීතර ගරුතර විශිෂ්ට වනසේක් නම් මොකද කියලා හෙව්වා සිවුර සංඝයාට දෙව්වේ. එහෙනම් සිය සංඝයාට දෙන දේ මහත්ඵල වැඩි නම් බුදුරජාණන් වහන්සේ සංඝයාට වැඩිය පහලින් දෙන්නේ කියලා හෙව්වා. පැහැදිලි නේද? ඉතින් මේ ප්‍රශ්නේ ඔබ වහන්සේ කරා පැමිණුණා. ඔබ වහන්සේ මේක විසඳන්න ඕන දැන්. අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා රජතුමනි කාරණාව ওই විදිහටම සිද්ධ වුණා. රජතුමනි ඒ වනාහි තමන් වහන්සේ උදෙසා පිළිගන්වන ලද දෙය විපාක රහිත වේ කියා හෝ තමන් වහන්සේ දම්පැම් පිළිගැනීමට නොසුදුසු අදක්ෂිනාහාර කෙනෙකි වශයෙන් සලකා කරපු එකක් නෙවෙයි. ඒ සිවුර තමන්ට දෙන එක සංඝයාට හැරෙව්වේ තමන්ට දුන්නොත් පින නැති වෙන නිසා පින අඩු වෙන නිසා නෙවෙයි. කියනවා මහරජාණනි තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඇවෑමෙන් අනාගත කාලයේ සංඝයා ලෝකයා විසින් මහත් ශ්‍රද්ධාවෙන් පුදනු ලබන්නේය. ලෝක සත්වයා කෙරෙහි හිතසුව පිණිස අනුකම්පාව පිණිස සංඝයාගේ ගුණ ප්‍රකට කරනු පිණිස කරපු දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේ නැති කාලේ ලෝකයාගෙන් පිදුන් ලබන සංඝයාගේ ගුණ ප්‍රකට කරන්න තමයි කියන බුදුරජාණන් වහන්සේ සිවුරු සංඝයාට දෙව්වේ. ඒක තේරෙනවා මහතේ උපමාවලින් අපේ නාගසේන මහරහතන් වහන්සේ උපමාවක් කියනවා. මහරජාන්නේ යම්සේ පිය රජු ජීවත්ව සිටියේදී තම පුත්‍ර කුමාරයාගේ විද්‍යමාන වූ ගුණ ප්‍රකට කොට කියන්නේ නම් අනාගතයේ ජනයා මැද්දේ තම පුත්‍රයාද රාජසභාවේ හිඳුණු ලදුව රාජ පූජිතව යන්නේ යයි සලකා රජු සමීපයේ පුත්‍රයා සිටියේදීම අමාත්‍යයන් හට බටසේනා බල ප්‍රධානින් දොරටුපාලකයන් පුරෝහිතයන් රාජපාක්ෂිකයන් සහිත වූ ජනී ජනයා මැද්දේ සිය පුත්‍රයාගේ ගුණ ප්‍රකට කොට කියන්නේය. මොන මහරජ කෙනෙක් ඉන්නවා ඒ මහරජතුමා දන්නවා තමන්ගෙන් පස්සේ රජ වෙන්නේ මේ පුත්‍රයා කියලා. ඉතින් මේ පුත්‍රයාත් හරි දක්ෂයි. ඉතින් අර පිරිස මැද අර රාජ පිරිස මැද රජුරු තමන්ගේ පුතාගේ ගුණ කියනවා. තම මේ මෙයා හරි චතුරයි දක්ෂයි කියලා ගුණ කියන. ගොඩාක් ගුණ කියන. ඒසොර එහෙම ගුණ කියන්නේ රජුරු දන්නව අනාගතේ තමයි මෙයාට පිරිස එකතු වෙන්නේ කියලා. හැබැයි එහෙම කිව්වා කියලා අර පුතා රජතුමාට වැඩිය ශ්‍රේෂ්ඨයිද? එහෙම වෙන්නේ නැහැ. ආ මේ වගේ කිව්වා. හොඳ උපමා. හොඳ උපමා. හොඳ උපමා කියනකට වැඩිය සුදුසුම උපමා. ඒ නිකලෙස් හද මණ්ඩලෙන් පැන නැගින උපමා. ඊට පස්සේ කියනවා ආන් මේ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ දුටුවා කියන අනාගතේ දෙව් මිනිසුන් අතර සංගයාම පිදුන් ලබන බව. ඒ නිසා එය ප්‍රකට කිරීමෙන්ලා තථාගතයන් වහන්සේ සංගයාගේ ගුණම කිව්වා. ඒ පින ගැන කුසලයේ ගැන උන්වහන්සේලාගේ දම් පිළිගැනීමට සුදුසු බව ප්‍රකට කළා කියනවා. ඊට පස්සේ කියනවා මහරජාණෙනි ඔන්න ওই විදිහට තමයි කියන රැස්සල්ල සිවුර සංඝයාට පූජා කරන්න කිව්වේ. කියනවා මව්පියවරු සිය දරුවන් දැන් තව උපමාවක් කියනවා. දැන් අම්මලා අම්මලා තාත්තලා දරුවෝ නාවලා සෙන් පවුඩර් දාලා ඉඹලා හැම රජවරු වගේ තියාගන්නේ. ඇප උපස 16 වගේ වැඩ කරනවනේ. ඒ කියන්නේ තමන්ගේ ඇඳුම් වැඩකාරය හොදද්දී දරුවන්ගේ ඇඳුම් ටික තමන්ම හොදලා අම්මලා සිප සනසා ඇඟේ ඉල්ලීම් පිරිමැදීම් කරලා ළමයි සතප්පවනවනේ. ඒකට ඒ දරුවන්ට එහෙම කරනකොට දැන් දරුවෝ කැමති නෑනේ අම්මලා ඔච්චර ඔය ඔයලා මේවා කරනවට නේද? ඕනත් නෑ අම්මලා අපි ගැන හොයන එක. උයන කොටත් දැන් ගමනක් එහෙම ගිහිල්ලා දවස් දෙක පිට වැඩක් කරලා ගෙදර ගියාට පස්සේ ව්‍යංජන දෙක තුන හදලා අම්මලා එක එක දේවල් කරනවා. ඒකට ඕවා ඔච්චර ඕනේ නැහැ කියලා දරුවෝ කියනවා. නමුත් අම්මලා 16 වගේ අම්මලා තාත්තලා දරුවන්ට උපස්ථාන කරනවා. එහෙම දරුවන්ට අම්මලා 16 වගේ උපස්ථාන කළා කියලා දරුවෝ අම්මලාට වැඩිය ශ්‍රේෂ්ඨ වෙනවද කියලා. එහෙමයි. ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම දරුවෝ කැමති නැහැ කිව්වා අම්මා ලච්චර හොයලා බලනවාට. ඒ වගේ සංඝයා ශ්‍රේෂ්ඨයි කියලා කියන දේ අර ඒ බුදුරජාණන් වහන්සේ දෙන ඉච්ඡර උසස් බව ගන්ධ සංඝය කැමති නැහැ. ඒ ශාස්ත්‍රඥයන් වහන්සේ ශ්‍රේෂ්ඨයිනේ. නමුත් අනාගතයේ තථාගතයන් වහන්සේ ඒ සංඝයා දෙව් මිනිසුන් අතර පිදුම් ලබන බව දැක දැක සංඝයාට පූජා කරන එකටම ඒ කාලේ ඉඳලම ජීවමාන කාලේ ඉඳලම මිනිස්සු හුරු කෙරෙව්වා යමක් පූජා කරනකොට සංඝයා සිහි කරලා පූජා කරන එක. ඒතර බුදුරජාණන් වහන්සේ නැතත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා සංඝයාම සිහි කරගෙන දන් දෙන්න. ඒතර අර අනාගතේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉද්දීම හදනවා. ඊට පස්සේ නමුත් එහෙම වුණා කියලා බුදුරජාණන් වහන්සේ සංඝයාට වැඩිය පහත් වෙන්නේ බුදුරජාණන් වහන්සේම ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි යම්කිසි පුරුෂයෙක් රජෙකුට විශේෂ පඳුරක් රැගෙන එනවා. මොකක් හරි මෙමුතු මැණික් ලොකු පඳුරක් යම්කිසි කෙනෙක් රජතුමාට අරන් එනවා. රජතුමා මොකද කරන්නේ? හොඳ දක්ෂ සෙන්පතියෙකුට හරි රාජබටයෙකුට හරි අර තමන්ට ලැබුණ එක මේක නම් අහවලාට හොඳයි කියලා රජතුමා ඒක දෙනවා අරයට. එහෙමයි සර්. ඒතර රජ්ජුරුව අරයා ගැන පැහැදිලා ඒක දුන්න පමණින් රජතුමාට වැඩි එයා ශ්‍රේෂ්ඨයිද? ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. එහෙම ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒක රජතුමාගෙන් ලැබිච්ච වරප්‍රසාදයක් එයාට. ඒ වගේ තමයි දම්පැම් පිළිගැනීමේලා ශ්‍රේෂ්ඨ බව සංඝයාට ඒක බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච ඒක ඒ සංඝයාට ලැබිච්ච ප්‍රශංසාවක්. සංඝයාගේ ගුණ කඳට. මිසක කවදාවත් සංඝයා සියලුම සකල ලෝකවාසී කෝටි ප්‍රකෝටි ගාණක් රහතන් වහන්සේලා එක පැත්තක හිටියත් බුදුරජාන් වහන්සේට නම් සමාන කරන්න බෑ. ඒ සියලු මහ රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේගේ හද මණ්ඩලෙන් ඉපදුන බණපදයෙන් මුව මණ්ඩලෙන් පිට වෙන බණපදයෙන් තමයි සියලු රහතන් වහන්සේලා බිහි වෙන්නේ. ඒ සියලු රහතන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ හද මණ්ඩලෙන් උපම් පුත්‍රයෝ. කවදාවත් තාත්තා ඉක්මව යන්න බෑ. තථාගතයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි. ඉතින් කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ එහෙම දානේ ශ්‍රේෂ්ඨ බව දේශනා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ නිතර අල්පේච්ඡ ප්‍රතිපත්තියම ප්‍රකට කළා. වඩාත් පූජ්‍ය භාවයට වඩාත් ප්‍රශංසාවට බඳුන් වෙන්නේ අල්පේච්ඡකම. දැන් ධම්මදායාද සූත්‍රයේ එසේ තියෙනවා කියලා නාමසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. අපිට දැන් අර කිටි වෙලාවක් ඇතුළත ධම්මදායාද සූත්‍රය ඉගෙන ගන්න මදි. මේ සූත්‍රයේ තියෙන්නේ ධම්මදායාදා භික්කවේ විහෙරත මා ආමිස දායාදා. ධර්මයේ දායාද කරගන්න ආමිසේ දායාද කරගන්න එපා. මටත් අනුකම්පාවක් තියෙන ඔබට අනේ මා ළඟ පැවිදි වෙන ශ්‍රාවකයෝ ධර්මයේම හොයාගෙන යනවා නම් ආමිසය හොයාගෙන යන්නේ නැත්තම් කියලා. එහෙමයි සර්. උපමාවක් කියනවා. පින්වත් මහණෙනි භික්ෂුන් වහන්සේ භික්ෂුන් දෙනමක් එනවා සාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙන්න. එහෙමයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා ඉවරයි. නමුත් පින්ඩපාත ඉතුරු වෙලා. දැන් විසි කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් හොඳට වළඳලා. අර එන භික්ෂුන් දෙනම දානේ නැතුව කලාන්ත වෙලා එන්නේ. එහෙමයි ස්වාමී. ගොඩාක් ක්ලාන්ත වෙලා එන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ළඟට ක්ලාන්ත වෙලා එද්දී බුදුරජාණන් වහන්සේ කියා හිටනවා පින්වත් භික්ෂුව මම දානේ වළඳලා ඉවරයි. හොඳට වැළඳුවා. පින්ඩපාත ඉතුරු වෙලා තියෙන්නේ මේක විචික කරන්න තියෙන්නේ. කැමැතිනම් වළඳන්න පුළුවන් කියලා. එක හාමුදුර නමක් කල්පනා කරනවා තථාගතයන් වහන්සේ නිතර දේශනා කරනවා ආමිෂේ දායාද කරගන්න එපා ධර්මයේ දායාද කරන්න කියලා. මටත් බඩගින්නේ මම ඉන්නේ ගොඩාක් ක්ලාන්ත වෙලා. හැබැයි මේ දානේ කියන්නේ ආමිෂ දෙයක්. ඒ නිසා මම ආමිෂ දාය අද කරගන්නේ මම මේ රෑ දවල් ටික බඩගින්නේ ඉඳලා හිත පින්න පාත කියලා මම වළඳනවා. කියලා ඒ හාමුදුරුවෝ වළඳන්නේ දෙවෙනි භික්ෂුව කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වළඳලා ඉවරයි. ඊළඟට හොඳට වැළඳුවා කිව්වා. මේ ඉතුරු වෙච්ච ටික විසික කරන්න තියෙන්නේ. මමත් බඩගින්නේ ඉන්නේ. ක්ලාන්ත වෙලා වෙලාවක් තියෙනවා කියලා ඔහු වළඳනවා. බුදුරජාණන් දේශනා කරනවා ওই භික්ෂූන් දෙනමන් අතරින් ගොඩාක් පූජනීය වෙන්නේ නොවලඳපු කෙනා. එහෙමයි ස්වාමීන් වහන්සේ. වලඳපු කෙනා නෙවෙයි. දැක්කද අපිට හිතන්න පුළුවන් ද මහත්තයා මේ ශාසන දායාදේ කියන එක භාග්‍යවතුන් වහන්සේගේ මේ උපමාවක් නේද ඔව් භාග්‍යවතුන් වහන්සේගේ උපමාවක් එතකොට මහත්තයා බුදුරජා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ බඩ බොස්තර වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට දාන්න එපා කියලා කියනවා. කියන්නේ බුදු කෙනෙක් තියාගන්න සරණක් පිණිස පිළිසරණ පිණිස සසරින් එතර වීම පිණිස බත් හැන්දක් වෙනුවෙන් බුදු කෙනෙක් විකුණන්න එපා කියලා. අපේ ශාස්ත්‍රඥයන් එසේ වදාලා. ඉතින් ඒ නිසා ආමිෂයේ පිණිස බුදුරජාන් වහන්සේ බුදුරජාණන් විතර හිතනවා කියන ශ්‍රාවක සංඝයා අනේ මේ ශ්‍රාවක පිරිස ප්‍රතිපත්තියේ දෙනවා නම් ආමිෂයේ පිටිපස්සේ දුවන්නේ නැත්තම් කියනවා. ඉතින් මේ ඒ සීමාව තුල වුණත් ආමිෂයට තියෙන කැමැත්ත අතහැර ගන්න තියෙනවා නම් මහත්ය මෙහෙම දැන් අද කාලේ අපිට තේරෙන්නේ නැහැ මේවා. එහෙමයි. ඒ කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ධර්ම දායාද කරගෙන ආමිෂ දායාදේ බැහැර කරමින් ශාසන ප්‍රතිපදාවේ අමාමහ නිවන කරා ගිය ඒ භික්ෂූන්ගේ හැසිරීම කෙසේ වේද කියලා අපිට හිතන්නත් අමාරුයි. දැන් මේ ඔක්කොම උඩු යටිකුරු වෙලා බෝට්ටුව පෙරලිලා. සංගරත්නේ නේ ස්වාමීනි. ඉතින් මේ දායාදේ ගැන මම කිව්වේ. ඉතින් ඒ නිසා සංගුණ බුදුරජාණන් වහන්සේ ප්‍රකට කළා. ඒ කියන්නේ මිනිසුන්ට සංඝයාට දෙන්න අවසරය තියෙනවා. ඇයි ඒකනේ අර සංඝයාට පුදන දේ මහත්ඵලයි මහනිසංසයි. බුදු කෙනෙකුටත් පිදුවා වෙනවා සංඝයාටත් පිදුවා වෙනවා. නමුත් සංඝයාගේ පැත්තෙන් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ සංඝයාට අවවාද කළා තියෙන්නේ අර මිනිසුන්ටනේ කිව්වේ එහෙමයි සංඝයාට බුදුරජාණන් වහන්සේ අවවාද කළේ ආ ධර්මයේ දායාද කරගන්න ආමිෂය දායාද කරගන්න එපා. කියන්නේ ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ආමිෂ දේවල් ඒව පිටිපස්සේ යන්න එපා. ධර්මයේ පිටිපස්සේ යන්න. දැන් දැන් සාමාන්‍ය මේක කන පිට පෙරළුනොත් වෙන්නේ ආමිෂය ලැබෙන්න ලැබෙන්න ලැබෙන ඒවා පිටිපස්සේ යනවා. ධර්මයේ අතහැරෙනවා. ධර්මයේ අතහැරෙනවා. දැන් මහත්ය සාමාන්‍යයෙන් නුවණින් යුක්තව නැතුව මහණ වුණොත් ඒත් ප්‍රශ්න එනවා. ධර්මයේ අහලානේ ගෙවල් දොරවල් අතාරින්න හිතිලා මහාන වෙන්න යන්නේ. ධර්මයේ අහලානේ. ඊට පස්සේ මහාන වුණාට පස්සේ ධර්මයේ අහන එක නතර කරනවා. ඒතර මිනිස්සු අඳින එක, ගමම් බිමන් යන එක, රවුම් ගාන එක දැන් වෙන මේකක්. ගමම් බිමන් යද්දී රවුම් ගහද්දී නෙවෙයි මහාන වෙන්න හිතුනේ. මහාන වෙන්න හිතුනේ බණ අහද්දී. ඒතර මහාන වුණාට පස්සේ බණ අහපු ඒ ධර්ම දායාදේ අතහැරලා ආමිෂ දායාදයට යනවා. ඒ නිසා අද ඒතකොට ඒකයි අර ධර්මය අවබෝධ කරගන්න බැරි කාලෙක වෙන වින්නැහිය දැන් වෙනවා. මොකද්ද ධර්මය අවබෝධ කරගන්න බැරි කාලෙක වෙන වින්නැහිය පටන් ගන්නවා කියනවා ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා. කාලයක් යනකොට ඒක අනිත් පැත්තට පෙරලා වෙන මොකද්ද වෙලාලා. අපිට ඒක මේ මිනිඳ ප්‍රශ්නේම හම්බුණා එක තැනක. ධර්මය අවබෝධ කරගන්න බැරි කාලෙකදී අර පටන් ගන්න එකක් කියනවා සිද්ධ වෙන්න එකක් කියනවා. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ සංඝයාට ආමිස දායාදේ අත්හරින හැටියටත් ධර්ම දායාද ලැබෙන හැටියටත් අවවාද කරලා තියෙනවා. නමුත් ගිහි පිරිසට දායකයන්ට සංඝයාට පූජා කරන දේ මහත්ඵල මහනිසංස බව ප්‍රශංසා කරලා තියෙනවා. එහෙමයි ස්වාමී. නමුත් මේ මේකෙන් එහෙම කළා කිය පමණින් සංඝයාට දෙන දේ මහත්ඵලයි මානසංසයි කිව්ව පමණින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ නොවේ තියන්නේ. ඉතින් කියනවා මහරජාන්නේ සංයුත්ත නිකායේ මානවගාමික දේවපුත්‍රයා බුදුරජාණන් වහන්සේලාන් ගාථා කියනවා. ඒ ගාථාවල තියෙනවා රජගහ නුවර වටා පිහිටි සියලු පර්වතයන්ට වඩා වේපුල්ල පර්වතය ශ්‍රේෂ්ඨයි. හිමාලයේ පිහිටි සියලු පර්වතයන්ට වඩා ශ්වේතනම් පර්වතයේ ශ්‍රේෂ්ඨයි. අහසේ ගමන් යන්නවුන් අතර සූර්යා ශ්‍රේෂ්ඨයි. සියලු ජලාශයන් අතර මහා සමුද්‍රයේ ශ්‍රේෂ්ඨයි. සියලු නස්සස්ත්‍ර තාරකාවන් අතර චන්ද්‍රයා ශ්‍රේෂ්ඨයි. දෙවියන් සහිත සකල ලෝ ඇස් අතර බුදුරජාණන් වහන්සේම ශ්‍රේෂ්ඨයි. ආයේ ලං කරන්න බෑ කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට. තුන් ලෝකෙම සකල ලෝක ධාතු සත සහස්‍ර සක්වල ඒ සියල්ලටම එකම එක බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. එයි මහත රහතන් වහන්සේලා කෝටි ගණක් බිහි වෙන්න පුළුවන් එක බුදු කෙනයි. රහතන් වහන්සේලා කෝටි ගණක් බිහි වුණා කියලා පොළොව හෙල්ලෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේලා දෙනවා පහළ වුණොත් පොළොව සුණු විසුණු වෙලා යනවා. සක්වල සුණු විසුණු වෙලා යනවා. ඉරහඳ නොපෙනී යනවා. ඒවා දරා ගන්න බෑ මේ සක්වලද. එච්චර බුදුගුණ. එච්චර අනන්ත තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව. ඊට පස්සේ කියනවා මහරජාන්නේ ඒ දිව්‍ය පුත්‍රයා මනාසේ ඒ ගාතාව කිව්වා කියනවා. එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසිනුත් මේ ගාතාව අදාලා කියනවා. හරියම ලස්සන ගාතාවක්. කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා මාර්යාගේ බල පරාක්‍රමයේ වනසා දැමු බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්නා ලද එකම චිත්ත ප්‍රසාදයක් හෝ උන්වහන්සේ සරණ යාමක් හෝ උන්වහන්සේ ඇඳිලි බැඳ වන්දනා කිරීමක් ඇද්ද? එපමණකින් ඒ ලෝක සත්වයා සසරින් එතර කරවන උත්සාහවත් කරවන ප්‍රධාන කරුණක් වන්නේය. එහෙමයි. පින්වත් මහත්තයා මෙතන මේ මේ කාරණාව පුදුම විශේෂ කාරණාවක්. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන අවංකවම හදමඩලේ ලොකු චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තෝ. බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න චිත්ත ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ යන එක උන්වහන්සේ ගැන පහන් සිතින් ඇඟිලි බැඳගෙන වන්දනා කිරීමම නිවනට මුල් වෙනවා කියනවා. එහෙමයි මේ තියෙන්නේ ලෝක සත්‍ය සසරෙන් එතර කරන උත්සාහත් කරන ප්‍රධාන කරුණක් වන්නේ කියන එක. එහෙමයි. උන්වහන්සේ සරණ යන එක. ඇති වෙන චිත්ත ප්‍රසාදය සමහරවිට මේ දේශනාවක් අහනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ලොකු පැහැදීමක් ඇති වෙනවා කියන්නකෝ. ආ ඒ පැහැදීම ඔහු නිවන කරගෙන යනවා. දැන් මේ විදිහට සීලය ගැන කිව්වේ නැහැ. වෙනත් කාරණාවක් ගැන මේ විදිහට කිව්වේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇති වෙන පැහැදීම ගැන වදාලා. චිත්ත ඉච්ඡර ශේෂ්ඨයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පින්වත්නි අඩුපාඩු දෝෂ තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම ශ්‍රද්ධාව හොඳට රැකගන්න. ඒක දිනු පවණු කරගන්න. ස්වාමීනි ඒකට ලොකු උපකාරයක් මේ දේශනාවෙන් ලැබෙනවනේ නේ. අවශ්‍යයි ස්වාමීනි. සීලය මේ විඳලා ගිය සමහර වෙලාවට ශ්‍රද්ධා භාග්‍යතුන් වහන්සේ ගැන තියෙන පැහැදීම ඒ කියන්නේ සීලය බිඳෙන්නේ නැතුව රකින්නත් එහෙමයි ස්වාමී. උපකාරී වෙන්නේ ශ්‍රද්ධාව. එහෙමයි. හදිසියව සීලයට දෝෂයක් වුණොත් නැගී හිටින්න උපකාරී වෙන්නේ ශ්‍රද්ධාව. ඒ නිසා ශ්‍රද්ධාව බලවත් වෙන්න වෙන්න සීලේ දෝෂ මඟ හැරෙනවා. අපිට සීලේ දෝෂ අඩුපාඩු සිල් කැඩෙනවා ඔක්කොම තියෙන ශ්‍රද්ධාවේ ප්‍රශ්නත් එක්ක. ඉතින් මහත්ය දැන් අවසාන වශයෙන් දේශනා කරනවා මහරජාණනි දේවාති දේවෝ භාග්‍යතුන් වහන්සේ විසින්ම දේශනා කළා තියෙනවා අංගුත්තර නිකායේ ලෝකේ එකම එක පුජ්‍යලියෙක් උපදිනවා බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සුව පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්හට යහපත සුවය පිණිසමයි මේ පුජ්‍යලේ උපදින්නේ. ඒ කවරනම් පුජ්‍යලේද? තථාගත රහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ. මහණෙනි තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දිව මිනිසුන් හට යහපත හිත සුව පිණිසම උපදිනවා ඉතින් ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කළා ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයා පූජනීයයි, දම් පිළිගැනීමට ශ්‍රේෂ්ඨයි. සංඝයාට දුන්න දේ මහත්ඵලයි මහනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළපු පමණින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ නොවේ තියන්නේ. සුන් ලෝකෙටම අග්‍ර බුදුරජාණන් වහන්සේ. ඉතින් අනේ තුන් ලෝකෙටම අග්‍ර බුදුරජාණන් වහන්සේ අපිට සරණ යන්න ලැබුණා කියලා නිරන්තරයෙන් සන්තෝෂෙන් වාසය කරනවා. ස්වාමීන් වහන්සේ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා සිදු වේවා අද දවසේ අපේ කාලේ නිමා වුණ අවසරයි ස්වාමීන්